රජයේ മന്ത്രിවරු සහ විපක්ෂ මන්ත්‍රවරු එක්කෙනෙක් දෙන්නේ මේවා පාවිච්චි කරේ දේශපාල අරමුණකින් වෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ දවස් 3කට ඉස්සෙල්ලා CID එකෙන් සහ පොලිසියෙන් මේක දැනුවත් කරා. මේක පාතාල ප්‍රශ්නයක් නෙවෙයි. ධනසිරි අමරතුංග තුසිල් ප්‍රේමජාන් කොළොන්නව කාර්යාලයේ ඒ කාර්යකත් අල්ලලා ඉතින් මෙතෙක් දුර අපට දාන්න හදපු එක කෙලින්ම දැන් පොලිසිය විහිම්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා තියෙනවා. ඉතින් පේනවා සුසිල් ප්‍රේමජාන් කියන්නේ ඕන දෙයකට තමා ඉදිරිපත් වෙලා අපිව මරන්න හදන කාර්යය කියලා තියෙනෙත් එතන. මේවා චරිත ඝාතනය කරන්නෙත් එතනට. මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන යම් විදිය අස්ථාවර බාට ඇති කරන හදන්නේ සුසිල් ප්‍රේමජාන්. plan B plan C වල වැඩ කරනවා.